ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මට තියෙන ගැටලුව දැන් අහන්නම්. ඒ තමයි සන්නස දැන් මේකේ අර මට පැහැදිලි කරගන්න ඕනේ මේ මානසිකාරය කියන කතාව සංකල්ප මට්ටමට ගිය කතාවක් නෙවෙයි නේ කියන්නේ විතක්කය නෙවෙයි මානසිකාරය කියන්නේ විචාරය නෙවෙයි මානසිකාරය කියන්නේ විතක්ක ਵਿਚාරය අපිට හමු වෙන්නේ අර දෙපැත්තටම යන්න තියෙන ධර්ම හැකියාවක් තියෙන දේවල් හැටියටත් ඒ වගේම අවස්ථානුකූලව මතුවෙන ප්‍රකිරණක තලයකින් නමුත් මානසිකාරය කියන එක සබ්බ චිත්ත සාධාරණයක් හැටියට ඒක දෙවෙනි ධ්‍යානයේ තියෙනවා තුන්වෙනි ධ්‍යානයේ තියෙනවා හතරවෙනි ධ්‍යානයේ තියෙනවා එතකොට මට හිතෙන්නේ ඒක නිවන දක්වාම නිරෝධ සමාපත්තියකට සමනවාදීන හැම මොහොතකම පැහැදිලිවම දැක ගන්න තිබෙන සෑම සිතකටම ਸਰව සාධාරණ වෙච්චි සාධාරණ චෛතසික ධර්මයක් තමයි මානසිකාරය කියන එක. එතකොට ස්වාමීන් වහන්සේ මේ විතක්ක එහෙම එකක් නෙවෙයි. ਵਿਚාරය එහෙම එකක් නෙවෙයි. එතකොට විතක්ක ਵਿਚාරවලට අද දවසේ යම් යම් මට්ටම් වලින් අපි මානසිකාර කරනවා, සිහි කරලා බලනවා. මානසිකාර කරන්නකො ටිකක් මේ විදිහට මානසිකාර කරලා බලන්නකො ටිකක් කියන උපදේශ පවා ලැබෙන තැන් දැලෙන්න තියෙනවා. එතකොට ඒක එක්තරා මට්ටමකට කිසි වරදක් හොයනවත් නෙමෙයි මම ඒකේ. ඒක අපිට සාධාරණ කතාවක් හැටියට මේ තලයට පෙන්වා දිය හැකි විදිහකට ඒක කතාබස් කිරීමක් හැටියට විතරයි මට මගේ මනස ගන්න ඒක. ඒකේ මගේ වැරද්දක් තියෙනවද කියන එකයි මට දැනගන්න ඕනේ. මේ නමුත් ඒකේ ගැඹුර ඒක නෙමෙයි ගැඹුරට ටිකෙන් ටික ටිකෙන් ටික ප්‍රවේශ වෙද්දී මනසට මේ යොමු කරලා දෙන්නේ ඇත්තටම මානසිකාර ස්වභාවය විසින් හැම දෙයක්ම. දැන් දෙවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයට අදාළ අරමුණක් අරගත්තාම භාවනා අරමුණට අපි යොමු වෙන්නේ විතක්කයෙන් නෙවෙයි. මානසිකාර ස්වභාවයකට යොමු කරන්න ඒකට. එතකොට විතක්කය කියන්නේ මේ මානසිකාරය අපිට භාවනා අරමුණ වෙනින් යොමු වෙලා ඒකේ හොඳට හිත පිහිටවා ගන්න පුළුවන් ශක්තිමත් ස්වභාවය ඒ කියන්නේ හිත හිත පුංචි උත්සාහයකින් නිරුත්සාහයෙන් පිහිටන්නේ නැහැ මුල් කාලෙදී උත්සාහවත් වෙලාම පිහිටවා ගන්න ඕනේ ඒක ඒ ස්වභාවය වගේ එකක් මට හිතෙන්නේ එතකොට ඒකේ පිහිටන් නැති ස්වභාවය තියෙනකොට ඔන්න මනසේ මේ විතක්කේ පැහැරට ගියා වෙනවා එතකොට බාහිරට විසිරිච්ච විතක්කයක් එයාට තියෙනවා. ඒ වගේ ගිහිල්ලා හිත පිහිටන. දැන් පොඩි ළමයෙක් භාවනා කරන්න ගත්තොත් එයාට අයිස්ක්‍රීම් හෝන් එකක් ඇහෙනකොට ඒකේ හිත පිහිටනවා මනාවකට භාවනාවේ පිහිටන්නේ. එතකොට භාවනා අරමුණේ හිත පිහිටවාගෙන ඉන්න පුළුවන් වෙන තාක්කල් එයාගේ විතක්කේ තියෙනවා. එතකොට විතක්කය ඊට පස්සේ භාවනා අරමුණෙන් පිටට ගිය විතක්කයක් එතකොට තියෙන්නේ යාට. එතකොට මනසත් එතෙන්ට ගිහිලා ඒ වගේ මනස්කාරය කියන එකත් ඕනම සිතක ඇති වෙනවා. එතකොට ඒ වගේම විතක්කය කියන එකත් ඕනම සිතක ඇති වෙන්න පුළුවන්. කුසල පක්ෂයටත් අකුසල පක්ෂයටත් දෙපැත්තටම නැඹුරු වෙනවා. ඒ කාරණාව එහෙම තේරුම් ගැනීම ප්‍රමාණවත් වෙනවද සාහිණාංශ පැහැදිලිද කියන එකත් මට දැනගන්න ඕනේ. ඊළඟට අවසන් අපි සංස කියලා වෙනම සබචිත්ත සාධන චෛතසික ධර්මයක් තියෙනවා. එහෙමයි. ඒ සම්බන්ධව මහානායක හඳුරු මේ විදිහේ පැහැදිලි කිරීමක් කරනවා. මානසිකාරය අභිධර්ම පාළියේහි වෙන් වශයෙන් උදුරා නොදක්වන ලද චෛතසිකයකි. එබැවින් එය පිළිබඳ නිර්දේශයක්ද අභිධර්ම පාළියේ නැත. එය දක්වා තිබෙන්නේ අටුවාවෙහිය. එහිද එය ගැන වැඩි විස්තරයක් නැත. ඒ ඇති බව තේරුම් ගැනීමට දුෂ්කර වන තරමට අප්‍රකට ධර්මයකි. ඒ අටුවාවෙහි දැක්වෙන සැටියට සිතට හා සංපයුක්ත චෛසික ධර්මයන්ට අරමුණු ගැනීම සිහි කරවන්නාක් මෙන් ඒවා අරමුණු ගැනීමෙහි යොදවන ධර්මයකයි කිය යුතුය. එතකොට විතරකය ගැන කිව්වේ නැවත නැවත අරමුණ අරමුණට මෙහෙවන ගතිය. ඒ අරමුණෙන් මිදෙන්න නිදී ඒ අරමුණ කෙරෙහි නැවත නැවත මෙහෙවන ගතිය. එතකොට මානසිකාරය කියන එක පැහැදිලි කරන්නේ ඒ අටුවාවේ දැක්වෙන සත්‍යයට සිතට සහ සංප්‍රේත චෛසික ධර්මයන්ට අරමුණු ගැනීම සිහි කරවන්නා මෙන් ඒවා අරමුණු ගැනීමෙහි යොදවන ධර්මයකයි කිය යුතුය. උපනුපන් සිත අරමුණ හැර නිරුද්ධ නැවත නැවත අලුත් සිත් උපදවා අරමුණෙහි යෙදවීම අරමුණු ගැන්වීම මේ චෛතසිකයෙන් කරනු ලැබේ. භවාංග චිත්ත පරම්පරාවට වෙනස් වූ අභිනව චිත්ත පරම්පරාවන් ඇති කරගන් ඇති කරවන්නා වූ අර්ථයෙන් ආවර්ජන චිත්තයටද මානසිකාරය යන නම කියනු ලැබේ. යෝනිසෝ මානසිකාර අයෝනිසෝ මානසිකාර යන නම් කියනුයේ ආවර්ජන සිත් වලටයි. දැන් අපේ හර මෙතන අපිට තේරුම් ගන්න වෙන්නේ මානසිකාර කියලා වෙනම චෛතසික ධර්මයකුත් තියෙනවා. ඒක ඊටාම සූක්ෂම අප්‍රකට චෛතසිකයක් අප්‍රකට ධර්මයක්. ඒක හරි ස්වාමීන් වහන්සේ ඒක හරි සියුම් වගේ දැනෙන්න ගත්තා. ඒ වුණාට ඒක ඒක තමයි මේ ලෝකයේ එහාට කරකෙන්නෙත් මෙහාට කරකෙන්නෙත් ඒ කියන්නේ මේ අපි අපි නෑ දැන් මෙතන අපි පැහැදිලි කරගන්න ඕන කාරණේ අන්න එතනයි. දැන් මෙතන අපි සාමාන්‍ය බහුලව යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර ආදී වශයෙන් කියන ඒ කතා කරන තැන මනසිකාර කියන්නේ මේ මනසිකාර චෛතසිකය නෙමෙයි එතන සිත් ගොඩකින් සිද්ධ වෙන වැඩපිළිවෙලක්. එතකොට එහෙමයි. එහෙමයි. යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර යන නම් කියනුයේ ආවර්ජන සිත්වලට. ඒතකොට ආවර්ජන සිතක් කියලා කියන්නේ චෛතසික බොහොමයක් එදිච්ච සිතක්. සම්ප්‍රයුක්ත චෛතසික ධර්මයේ ගොඩක් එකේ යෙදෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒක දැන් සම්ප්‍රයුක්ත ධර්ම සහිත සමස්ත සිත තමයි එතන ආවර්ජන කෘත්‍ය කරන්නේ. එතකොට ආවර්ජන කෘත්‍ය කිරීම තුළින් තමයි අර මානසිකාරය කියන ක්‍රියාවලිය ඉදිරියට දියුණු වෙන්නේ. දැන් දැන් මේ වගේ තැන් අභිධර්මයේ තියෙනවා උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් අපි හිතමුකෝ අපට යමක් සිහි කරන්න එතකොට සිහි කිරීම අපට සිහියෙන් කරන්නත් පුළුවන්. ඒ ඒ වගේම අපට උපාදානයෙන් දේවල් මතක් වෙන එකටත් අපි කියන්නේ සිහි වෙනවා කියලා. එහෙමයි. එතකොට දෙකටම සිහි වෙනවා කියලා කියන්නත් පුළුවන්. ඒ දෙකටම මතක් වෙනවා කියන්නත් පුළුවන්. හැබැයි සිහියෙන් මතක් කරලා දෙන ගතියයි උපාදානයෙන් මතක් කරලා දෙන ගතිය හාත්පසින් වැඩ දෙකක්. සිහිය අසීය දෙක දෙක තියෙන එතන. අසීයටත් සිහියම කියනවා. අපි සිහි වෙනවා කියලා. සිහියටත් සිහියම කියලා එතකොට. මේ දෙකෙන් හරියටම සිහිය කියන එක අපිට තෝරා අපි ඉරගන්න බැරි තරමටම සියුම් වෙලා යන්නේ මෙන්න මේ මානසිකාර ස්වභාවයේ අයෝනිසෝ යෝනිසෝ කතාවත් එක්ක කියලා ඒක සනස ගැඹුරු කතාවක්. ඒක මතු පිටට දැන් අපි මේක අවබෝධ කරගන්නදී සොයන්නන්ස මට දැනෙන්නේ ඒ සියුම් තලයේ අවබෝධ කරලා මෙහාට එනවා කියන එක තමයි අපිට මේ අවිද්‍යාව සහගත ලෝකයට පහිනව දුවගෙන ඇවිල්ලා අපේ මනස එතන නතර නොවි සිත් හද හද හද හද දුවගෙන ඇවිල්ලා ලෝකයක් හදාගෙන ලෝකෙත් පැටලෙනවා ඇවිල්ලා. අතනින් තමයි ප්‍රශ්නේ පටන් ගන්න. හැබැයි සොයනංශ අපිට මේක බුදුරජාණන් වහන්සේ එතනින් මෙහාට එන විදිහ නෙමෙයි දේශනා කරන්නේ. දේශනා කරන්නේ ඒ අනුසෝතගාමී ක්‍රමයෙන්. අපිට පටිසෝතගාමී දේශනාවක් තියෙන. ඒ නිසා අනුසෝතගාමී ක්‍රමයට සත්‍යයා ලෝකේ පැත්තට දුවගෙන ඇවිල්ලා ලෝකේ ප්‍රශ්න හදාගෙන ඒ හදිච්ච ප්‍රශ්න පස්සේ පිටිපැත්තේ දුවදුවා ලෝකේ විසඳන්න හදනවයි කියන කතන්දරේ වෙනුවට අපි ටිකෙන් ටික දැන් අපේ මනතුංග මහත්මයා ටිකෙන් ටික ටිකෙන් ටික සාමාන්‍යයෙන් මෙත් වඩන එක සරලව පටන් අරගෙන ටිකෙන් ටික වඩාගෙන වඩාගෙන සිත හිමින් හිමින් හිමින් හිමින් ඇතුළට ගිහිල්ලා ඇතුලේ ප්‍රශ්නේ ඇතුලේ හටගන්න තැනම දකින්න තැනකට එනකොට එතන ඇති වෙන ධර්මතා ටික චිත්තචෛතසික ස්වභාවයන් වලට විග්‍රහ වෙලා යනකොට එතනම නිරුද්ධ වෙනවා මිසක එළියට ලෝකෙට දුවාගෙන එන්න විදිහක් නැහැ. ඒක නිසා අපිට තේරුම් ගත යුතු ප්‍රධාන කාරණය තමයි මානසිකාර කියලා චෛතසිකයකුත් තියෙනවා මානසිකාර කියලා සිතේ ක්‍රියාකාරී ගතියකුත් තියෙනවා එතකොට ඒ සිත ඒ ඒ සම ඒ සිතේ ක්‍රියාකාරී ගතිය තමයි ආවර්ජනා සිතේ ක්‍රියාත්මක වෙන ගතිය තමයි මානසිකාර හැටියට ඇත්තටම සානංශ ඒක තමයි අපි දැන් දැනට දැනට මේ විග්‍රහ කරගෙන යන කතාවේ මට කිසි ගැටලුවකුත් නැහැ ඒක. නමුත් මේක පැහැදිලි කරගන්න වෙන කෙනෙකුත් නැහැ ස්වාමීන් වහන්සේ එක්ක සාකච්ඡා කරන්න හිතුවේ නිසා. එතකොට දැන් මේ මතු පිට පෙන්නන මේ අර භාවනා අරමුණක හිත පිහිටවලා භාවනා අරමුණ සිහි කරලා බලන එක ඒ සිහි කරගෙන සිහි කරගෙන යන එකට සාමාන්‍ය අපි පුරුදු වෙලා හුරු වෙලා යනවා මේ ඒ පුරුද්දක් ඒක. ඒක හුරු විච් එකක්. ඒක ඒ හුරු විච් එකත් පුරුද්ද විච් එකත් කතාවත් මම ඒ විදිහටම හැමදාම සීකරගෙන ඉන්න බලනවා අපි හුරු පුරුදුනා කියන තැනක හිටියොත්. ඒකටත් මම එච්චර කැමති නෑ මගේ හිත මගේ හිත කියන්නේ ඒ හුරු විච්ච විදිහත් අතෑරෙන්න ඕන දවසක. පුරුදු විච්ච විදිහත් අතෑරෙන්න ඕන දවසක. අපිට ඒ ඇබ්බැහි වෙනස් කිරීමේදී ඇත්තටම විතර්ක චෛතසිකයෙන් තමයි වෙනස ඇති කරන්න පුළුවන් වෙන්නේ. ආවර්ජන චෛතසිකයේ ආවර්ජන සිත තුල කෙරෙන්නේ අර පංචද්වාරා වජ්ජනය සහ මනෝද්වාරා වජ්ජනය. එතකොට ඒ ආවර්ජනය කිරීම තමයි අර යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියලා යෙදෙන්නේ ප්‍රඥාව යෙදෙන තැන යෝනිසෝ මනසිකාරේ ප්‍රඥාව යෙදෙන්නේ නැති තැන අයෝනිසෝ ඒක සිතක ක්‍රියාවලියක්. එතකොට මානසික චෛතසිකයෙන් කරන්නේ අර සූක්ෂම විදිහට ඒ සිත්වල සෑම සිතකම යෙදිලා කරන චෛතසික කෘත්‍යයක් පමණයි එතන කරන්නේ. එතකොට අර අපට කාම විතරක ව්‍යාපාද විතරක ආදී වශයෙන් යන්නේ ඒ යන්නේ මානසිකාර චෛතසිකයක් නෙමෙයි ඒ යන්නේ ආවර්ජන සිතක් නෙමෙයි අර විතරක චෛතසිකේ ක්‍රියාවලියයි අර කුසල අකුසල දෙපැත්තට යන්නේ ඒ නිසා අපට අකුසලයෙන් සිත මුදවලා කුසලයේ පැත්තට යොමු කිරීමේදී විශේෂයෙන්ම අර කියන ලද්ද විතරක චෛතසික ක්‍රියාවලිය පැහැදිලිව පැහැදිලිව විතක්ක සංඨාන සූත්‍රයේ දේශනා කරන චෛතසික ඔය කියන කෙනක නෙමෙයි විතක්කේ තමයි ඒක හදන්නේ. අර අකුසල විතර්කයකින් සිදුවෙන හානිය නවත්තන්නේ කුසල විතර්කයක්. කෑනයක් තව එනේකින් තියලා ගහලා අර ඇනේ ගලවනවා හිරවිච්ච ඇනේ. ඒ වගේ ක්‍රමයක් දේශනා කරලා තියෙන්නේ මේ කුසල විතර්කයෙන් අකුසල විතර්කේ මඩින්න කියලා. ඒක ඒක පැහැදිලි නේද? එහෙමයි සන්නංශ මේ ඉතින් මේක සානංශ මේ එතකොට මේකේ අර දැන් චුට්ටක් ඒක ඒ කාරණාවට හිත ගිහින් තියෙන්නේ මේ එතකොට දැන් අපි අර මට ඒක කාරණාව අමතකුණ ඇතන අපේ නැවත මතක් වුණාම මතක් වුණාම මම වහන්සේට ඒක දැන්වත් කරන්න. එතකන් කාලය දෙන්නම් අනිත් අයට. අපි ස්වාමීන් වහන්සේ කෙනෙක් බලන් ඉන්නවා මම හිතන්නේ. තෙරුවන් සරණයි.